නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පැවැත්ම තුල ඉපදීමත් නොපැවැත්ම තුල නොහිපදීමත් ප්‍රත්‍යක්ෂ කොට සෝතාපන්න වෙන්නේ කෙසේද කියන කාරණාව මේ කාරණාව අපගේ ජීවිතවලට ගොඩාක් විශේෂ වැදගත් කාරණාවක් කොට අපි සලකනවා ඒකට හේතුව තමයි අපි මේ ලෝකේ හැම මොහොතක් ගානේ පැවැත්මත් එක්ක කටයුතු කරනවා පැවැත්මට වැඩ කරනවා පැවැත්ම තුල පවතිනවා කියන කාරණාව බොහෝ විට අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වෙනකොටත් අපි ඉපදිලා ඉන්නේ. මේ මොහොත වෙනකොටත් අපි තවත් උප්පත්තියකට හිමිකම් කියන්නේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ පැවැත්ම තුළ නිරත වෙච්ච නිසා මේ සංසාර ගමනේ අනේක වාරයක් මේ වෙනකොටත් ඉපදිලා තවත් ඉපදෙන්න අපි හිමිකම් කියනවා. මොකද්ද මේ කියන සම්මා දිට්ඨිය එහෙම නැත්නම් මේ කියන ආර්ය දර්ශනය කියලා බැලුවාම මේ හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවා. හැබැයි මේක නිදාස් වෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ පැවැත්ම තුළ ඉන්න හැමෝම ඉපදෙනවා. මේ පැවැත්මෙන් නිදාස් වෙන්න කිසිම කෙනෙක් ක්‍රමයක් දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පැවැත්ම තුල ඉපදීමක් තියෙනවා නොපැවැත්ම තුල නොහිපදීමක් තියෙනවායි කියලා. එහෙනම් මොකද්ද මේ නොහිපදෙන මේ නොපැවැත්මට යන ක්‍රමය කියලා දැනගත්තාම ඒ ක්‍රමය තමයි මේ හැම දෙය තුළම පැවැත්මක් තියෙන බව දැනගන්න එක. මේ හැම දෙය තුළම පැවැත්මක් තියෙනවායි කියලා දැනගත්තාම ඒ දැන ගැනීම තුලින් එයා නොපැවැත්මටපත් වෙනවා. ඒ නිසා එයාගේ ඉපදීම නැවතෙනවා. මේකට සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙනම් අද අපි මේ දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවා. මොකද්ද අපි දැක්ක දේ අනේ මේක දැක්කා මේක ලස්සනයි කියලා කියනකොට දැන් මෙතන පැවැත්මක් නෙමෙයිද? අපි මේ දකින හැම දෙයක් තුළින්ම පැවැත්මක් නඩත්තු කරනවා. පේන හැම රූපයක් තුළම හැම වර්ණයක් තුළම හැම වටිනාකමක් තුළම පැවැත්මක් තියෙන බව ඇයි අපට තේරෙන්නේ නැත්තේ? අපට කෝපය පූජා කරන කවුරු හරි කෙනෙක් අනේ මේක ලස්සනයි. මේකට හොඳ හණ්ඩක් තියෙනවා. මේක අල්ලන්න ප්ලේසි. රස්නේ අතට දැනෙන්නේ නැහැ. මේක ආරසිතයි. දැන් මේ කියන ඒ කියන දැක්ම තුලින් පැවැත්මක් ඇති වෙලා නැද්ද? මේක ඕදනවා පිරිසිදු කරනවා මේක පරිස්සම් කරනවා මේක නිතර උදේ අවස පාවිච්චි කරනවා දැන් පැවැත්මක් අටහරගෙන නැද්ද දැන් අපිට කමඨාණක් වඩන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ කමඨාණ අපි දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවායි කියන ඒ සම්මාවෙන් දකින්නට ඕනේ. මේක බේත් ගහක් කියලා අපි දැනගන්න නැති තාක්කල් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අවිලා කියනවා මේක අස්ති වලට හොඳ බේතං, ගැඩුම් බිදුම් වලට අමාරු ගණයේ දුර්ලභ ගණයේ බේතං. මේක හරි අමාරු යවාගන්න කියලා කිව්වාම එතනින් යනකොට ඒ ගහ දකින්නකොට ඒ අනිත් ගස් වලට සාපේක්ෂව දැන් වටිනාකමක් හැදෙන්නේ නැද්ද? එහෙනම් දකින හැම රූපයක් තුළින්ම පැවැත්මක් තියෙනවා. මේ දකින හැම දෙය තුළින්ම අපිට පැවැත්මක් නිර්මාණය වෙන බව අපි දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අපි මිත්‍යා දෘෂ්ටිකය වුණා. මගේ නෙතට ගැටෙන හැම රූපයක් තුළින්ම මට පැවැත්මක් නිර්මාණය වෙනවයි කියලා දැනගෙන දැක්කාම අන්න එයා විතරයි අර පැවැත්ම තුළින් නොපැවැත්මටපත් වෙන්නේ. ඇයි එයා පැවැත්ම තුළ 100න් ඉන්න නිසා එයා තුළ තියෙන්නේ නොපැවැත්මක්. එහෙනම් එයාට ඉපදීමක් නැහැ. නොහිපදීමක් තමයි තියෙන්නේ. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ එයා පිරිණිවන් පාන්න සුදුසුකම් ලබනවා. අපේ ජීවිතවල අපිට මේ ඇයෙන දේවල් තුළ මොනතරම් පැවැත්මක් ඇදුවද එක මුනිවරයෙක් ඉන්නවා. ඒ මුනිවරයා ගොඩාක් මේ ගෝලයන්ට උපදෙස් දෙනවා, කමටහන් දෙනවා, දේශනා කරනවා. පුංචි තාපසයෙක් හිටියා තරුණ තාපසයෙක් අවුරුදු 16යි ඒ තාපසයාට. ඇවිල්ලා දවස් 3-4ක් වෙන්නේ ඒ භාවනා යෝගීව වැඩ ඉන්න කියලා. මේ මුනිවරයා විශාල කරුණු කාරණා කියනවා පංචභූත ගැන මේම විස්තර කරනවා නාම රූප ගැන මේම විස්තර කරනවා මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ක්‍රමවේද විස්තර කරනවා අර පුංචි යෝගියාට හරියට hina. එයා ශබ්ද නගලා ඉන්නන්නේ නැහැ. නමුත් එයාගේ මූණෙන් පේනවා. එයා සිනාපාන බව. එයාගේ මූණ පොඩ්ඩක් ඇද වෙනවා. මුනිවරයාට හරියට තරහා. ඇයි මේ තරුණ මේ යෝගියා මෙච්චර මේ අපහාස කරන්නේ මට කිසිම දවසක ආන්න බැරි දුර්ලභ ගණයේ විස්තරයක් මේ කියන්නේ ගස්ගල් පුපුරන්න මම මේ කෑ ගන්නවා මේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. ඇයි මේක සමච්චලයටපත් කරන්නේ? මේක අනිවාර්යෙන් ආන්න ඕනේ කියන අදහස ඇතුව අර දේශනා කටයුතු ඉවර කරපුව ගමම්ම අර යෝගියාට කතා කරලා අනවා ඒ සෑම සිනාවටම හේතුව කියන්න ඕනේ. නැත්තම් දැම්ම එලවනවා මෙතනින් කියලා. එතකොට ඒ යෝගියා කියනවා අනේ ස්වාමිනි ඔබ වහන්සේ මගේ ආචාර්යවරයා ඔබ වහන්සේගේ ධර්මයටවත් ඔබ වහන්සේ කියන කාරණාවට නෙමෙයි මං ඉනා උනේ ඒවා ඇහෙන ඇහෙන හැම මොහොතක් ගානේ මන් තුල විවිධාකාර කරුණු කාරණා මතුවෙනවා ඒ පංචභූත ගැන කියනකොට මට තේරෙන එකක් තියෙනවා ඊට වඩා වැටෙන එකක් තියෙනවා ඒ හදාසට අනුව මන් තුල නිර්මාණය වෙන කරුණු කාරණා තියෙනවා ඒ තුලින් මන් දැක්කා ඇහෙන හැම වචනයක් තුලින්ම මට පැවැත්මක් ඇදෙන බව ඔබ වහන්සේ එළියට දාන හැම අදහසක් තුළම මට භවගානක පැවැත්මක් ඇති වෙන බව ඔබ වහන්සේ කියනවා මේ ආකාශ ධාතුව හැම ධාතුවක් තුළම තියෙන එකක් ආපෝ ධාතුව හැම ධාතුවක් තුළම තියෙන එකක්. පටවිය නැතුව මේ ලෝකෙ මොකවත් පවතින්නේ නැහැ. ආලෝකය කියන ඒ ආලෝකයේ පවා සියුම් ලෙස ඒ කියන රූප කලාපයක් වශයෙන් පවතිනකොට ඒ කියන දේ තුලත් ඒ පටවිය තියෙනවා. හැම දෙයක්ම හැම දේ තුලම තියෙනවායි කියලා ඒ කියන අදහස් වලට මගෙත් අදහස් එකතු වෙලා විවිධාකාර විදර්ශනා ඇති වෙලා අර කියන අදහස පැවතුනේ තප්පර 5යි. දැන් ඒ තප්පර 5 හදාස දැන් මේක පැය ගානක් පවතිනවා මන් තුල. එහෙනම් මේ හැම වචනයක් තුළම මට පැවැත්මක් නිර්මාණය වෙනවා. මම පැවැත්මකට මේ යන්නේ කියන එක තේරෙනකොට ඒ අවබෝධයට මට සන්තෝෂය දරා ගන්න බැරුව සිනාසුනේ කිව්වම මුනිවරයා නැගිටලා අර යෝගියාට කියනවා ධර්මාසනයේ අයිති ඔයාට මෙච්චර කාලයක් මම මේ ගස්ගල් පුපුරන්න බන කිව්වට මම මේ කාරණාව දැනගෙන හිටියේ නෑ. අපට කියන්නේ කාරණාව තේරෙන විදිය. පස්සේ යෝගියා උඩවාඩි වෙලා ගුරුවරයා කෙන මුනිවරයාට කමටහන් දෙනවා. මේ දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙනවා. මේක හොඳයි කියලා ගත්තාම හොඳට අනුව මානසිකත්වයක් ඇදිලා ඒක තුලින් පැවැත්මක් අට ගන්නවා. නරකයි කියලා දැක්කාම නරකයි කියන මානසිකත්වය තුළින් පැවැත්මක් අට ගන්නවා. ඒ නිසා සංසාරයේ ගමන් කරනවා. අපට ඇයින හැම වචනයකට සාපේක්ෂව අපට අදහසක් එන්නේ නැද්ද? අපට විවිධාකාර කරුණු කාරණා පහළ වෙන්නේ නැද්ද? ඒ හැම දෙය තුළම දැන් මේක විවේචනය වෙනවා, ගවේෂණය වෙනවා, සාකච්ඡා වෙනවා. දැන් මේ හැම එකක්ම දැන් පැවැත්මක් නෙමෙයිද? එහෙනම් අපි යන්න ඕනේ පැවැත්මටද නොපැවැත්මටද? නොපැවැත්මට. එහෙනම් පැවැත්මක් නිර්මාණය වෙනවා නම් ඒක ධර්මයක් වෙන්නේ කොහොමද? ඒ තුළ පවතින අධර්මය එතකොට තමයි මේ මොණිවරයාට තේරුනේ අපට වඩා දැනුම තියෙන කට්ටිය පොඩි කට්ටිය ඉන්නවා. අපට වඩා තේරෙන කට්ටිය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. එහෙනම් මොකද්ද මේ ධර්මය කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයක් මේක. පැවැත්ම තුල ඉපදීමක් තියෙනවා නොපැවැත්ම තුල නොහිපදීමක් තියෙනවා එහෙනම් අපි මේ ජීවත් වෙන රටාව තුල අපි යන්නේ ඉපදීමට නොහිපදීමට හැම හාරිය කෙනෙක්ම මේක කල්පනා කරන්නට ඕනේ සෑම උපාසක උපාසිකාවක්ම මේක කල්පනා කරන්නට ඕනේ. උදේ ඉඳලා රැ වෙනකම් මං වියදම් කරන මේ විනාඩිය ගානේ මොනවටද මං වියදම් කරලා තියන්නේ? පැවැත්මටද නොපැවැත්මටද? මම හැම මොහොතක් ගානේ ජීවත් වෙලා තියන්නේ පැවැත්ම තුලද නොපැවැත්ම තුලද? මම උදේ ඉඳලා රෑ වෙනකන් නිින්දට යනකම් ගනුදෙනු කරලා තියෙන්නේ පැවැත්මද නොපැවැත්මද මේක එක මොහොතක් කර අපි වාඩි වෙලා කල්පනා කළාද මේකේන සම්මාව මේකේන ආර්ය ධර්මය අපි ස්පර්ශ කරලා බැලුවද? දකින්න හැම දෙයක් තුලින්ම අනේ මේක ලස්සනයි මට ඕනේ කියලා ගන්න නැද්ද? ගිනි ගොඩේ බාගෙට පිච්චෙන තේන දෙයක් අපි ලී කැල්ලක් අරගෙන ගිහලා ඒක අයින් කරගන්න අනේ මේකෙන් වැඩක් ගන්න පුළුවන්. එහෙනම් දකින්න හැම දෙයක් තුලින්ම පැවැත්මක් අල්ලා ගැනීමක් නේද තියෙන්නේ? ඇයෙන කරුණු කාරණා උපමා උපමේය හැම එකක්ම අල්ලාගෙන ඒක තුලින් අපි නඩත්තු වෙන්නේ නැද්ද? අවුරුදු 10ක් විතර ගිහිල්ලා මම ගොඩාක් මාර්ගඵල වලටපත් වෙලා හොඳට ප්‍රඥාව මෝරාගෙන මම මේ උපමාව කියනවායි කියලා අවුරුදු 10ක් දැන් අර උපමාව ඇත්තටම කියන්න විනාඩි 10යි ගියේ ගුරුවරයාට අවුරුදු 10ක් මේක ඉතේ තියාගෙන නඩත්තු කරනවා නම් දැන් මේ පැවැත්මක් නෙමෙයිද මෙයා ක්‍රියාත්මක කරලා තියෙන්නේ ජීවිත කාලෙම මෙයා පැවැත්මක් නඩත්තු කරලා පැවැත්ම තුල ජීවත් වෙලා මෙන්න මේ දුර්වලකම හැදුවනම් ඒකාන්ත වශයෙන්ම සම්මාවට පැමිණෙනවා මේකත් සෝතාපන්න ඵලයන් නිවැරදි දැක්මන් මේ හැම නාම රූපයක්ම පැවැත්මට යන්නේ හැම ශබ්දයක්ම පැවැත්මට යන්නේ හැම රසයක්ම වර්ණයක්ම රෝජාවක්ම පැවැත්මට යන්නේ ඒ පුංචි යෝගියා මේ තපෝවණයට ඇවිල්ලා දවස් 3යි වෙන්නේ. අර මුනිවරයාගෙන් ආනවා උදේ දාන්නේ රසයිද රස නැද්ද කියලා. එතකොට එයා කියනවා ව්‍යංජන එකක් තිබුණා ඒක නම් රසයි. දැන් කාලා දැන් කොච්චර වෙලාද කියලා ඇහුවා මෙයා කියනවා පැය 4ක් විතර වෙනවානේ. තාම රස තියෙනවා නම් දැන් රස තුලින් පැවැත්මක් ඇති වෙලා නැද්ද? ඒ රස Taman තුල නැවතිලා ඒක Taman තුල ස්ථාපිත වෙලා ඒ රස උපාදානය වෙලා දැන් ඒ රස නඩත්තු කරන්නේ නැද්ද? පවත්වාගෙන යන්නේ නැද්ද? කෑවනම් කෑපු බව දන්නවනම් ඒක එතනින් ඉවරයිනේ. පැය හතරකටත් පස්සේ රස තාම ඔළුවෙන් ගිහිල්ලා නැත්නම් දිවෙන් ගිහිල්ලා නැත්නම් අර රස තුල පැවැත්මක් නෙමෙයිද තියෙන්නේ කිව්වාම එයා සාදු කියනවා. ඒ ධර්මය හරියටම හරි මන් තුලේ රස තුල පැවැත්මක් තිබුණා. දැන් මේ මානසිකත්වය අපට නැද්ද? අසවලාගේ මගුල් ගෙදර ගියා කෑම නම් කියලා වැඩක් නැහැ. යටිපතුල ඉඳලා ඉසමුදුනට යනකම් ඒ රසය දනුණයි කියලා අපි කියන අවස්ථා තියෙනවා. කවදද ගියේ 1949 තමයි මේ මගුල් ගේ තිබුණේ. ඒ මගුල් ගෙදර තිබුපු මේ මනමාල ජෝඩුවට දරුවා තම්බෙලා ඒ දරුවා වයසට ගිහිල්ලා මැරිලත් ඉවරයි. තාමර කෑමවල රස පවතිනවා නම් මොනතරම් රසවලින් පැවැත්මක් අදලාද? අවුරුදු 80ක විතර පැවැත්මක්, අවුරුදු 70කටක විතර පැවැත්මක්. එහෙනම් මේ තරම් රසෙන් පැවැත්මක් අදලා නම් අපි කොහොමද ආර්ය වෙන්නේ? අපි යථාර්ථය දැකලා නැහැ. නොපවත්මට යන එකයි ආර්ය මාර්ගය. මේක පටිසෝතගාමි ආපස්සටයි යන්න ඕනේ. අපි ගිහිල්ලා තියෙන අනුසෝතගාමි පැවැත්මට ගිහින් තියෙන්නේ. පැවැත්ම තුල කුමක් තියෙනවද? ඉපදීමක් තියෙනවා. පැවැත්ම තුල භවයක් තියෙනවා. ජාතිය, ජරාව, දුකක් තියෙනවා. දැන් මේ කියන හැම දෙයක්ම අපට හිමි වෙලා නම් සංසාරයෙන් මීට කලින් ගිහිල්ලා තින්නේ පැවැත්මට. දැන් යන්නේ පැවැත්මට. හේතුව තාම අපට දුක දැනෙනවනේ. තාම මේ දුකෙන් නිදහස් වෙන්න අපට ඕමනාව තියනවා කියන්නේ තාම අපි යන්නේ පැවැත්මට ආර්ය ශ්‍රාවකයෝ හැම කෙනාම සම්මාවට පැමිණෙන්න ඕන නම් සතර පායෙන් නිදහස් වෙන්නට ඕන නම් මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්නට ඕන නම් මේ දකින හැම දේ තුළම පැවැත්මක් නිර්මාණය වෙන බව තේරුම් අරගෙන ඒ 100ෙන් දකින්නට ඕනේ ඇයෙන හැම වචනයක් අදහසක් තුළින්ම මන් තුළ නොදැනුවත්වම පැවැත්මක් නිර්මාණය වෙනවා. ඒ පැවැත්ම 100න් දැකලා අසන්නට ඕනේ. හැම රසයක් තුළින්ම හැම ගන්ධයක් තුළින්ම හැම ස්පර්ශයක් තුළින්ම මා තුළ පැවැත්මක් නිර්මාණය වෙනවා. අන්න ඒ පැවැත්ම 100න් දැනගෙන කටයුතු කරන්න ඕනේ. ගනුදෙනු කරන්නට ඕනේ. එතකොටයි rahat වෙලා පිරිණිවන් පාන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත වාර ගානක් ඉපදිලා දුක් විඳින්න පුළුවන්. අපේ කිසිම අකමැත්තක් නැහැ. කවුරුත් හිතේ ඉපදෙනවට අපිට තියෙන අපහසුව මොකද්ද? කවුරු හරි ඉපදෙලා දුක් වෙනවා නම් ඒකට අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපේ කිසිම අකමැත්තක් නැහැ. ඉපදිලා කැමැත්තෙන් දුක් විඳිනවා නම් දුකට අකමැති නම් ඉපදෙන්න අදහසක් නැත්නම් මේ කියන කමඨාන වඩලා රාහත් වෙලා පිරිණිවන් පාන්න ඒක Tamanටත් පිං සිද්ධ වෙනවා. ගෞතම සම්බුද්ධ ශාසනයටත් පිං සිද්ධ වෙනවා. එහෙනම් අපේ අදහස් අපි පැවැත්ම නිර්මාණය කරනවා. අපේ සියලුම දැනුම් ප්‍රඥාවෙන් අපි මේකින පැවැත්ම නඩත්තු කරන්නේ නැද්ද? අපේ අවබෝධය තුළින් අපි පැවැත්මක් අදාගෙන මට මේ මේ සම්මාවල් තේරෙනවා මේ මේ දේවල් වැටෙනවා කියලා අපි පැවැත්මක් අදාගෙන දන්නේම නැතුව ඒ අවබෝධය ලැබුණේ පටිසෝතගාමි මාර්ගයේ ගමන් කරපු නිසා. හැබැයි මේ පටිසෝතගාමිත්වයෙන් ලැබිච්ච ඒ අවබෝධය දැන් අපට අනුසෝතගාමි වෙලා නම් මොනතරම් අපි අනුවණකමින් කටයුතු කරලාද මොනතරම් අනවබෝධයෙන්ද අපි ජීවත් වෙලා තියෙන්නේ අපි මේ සංසාරයේ ගත කරන හැම මොහොතක් ගානේ අපි නොදැනුවත්ව පැවැත්මක් අදනවා. අපේ හැම සාකච්ඡාව තුළම පැවැත්මක් තියෙනවා. අපි ශ්‍රවණය කරන හැම වචනයක් ගානේ පැවැත්මක් තියෙනවා. අපි දකින සෑම නාම රූපවලත් පැවැත්ම තියෙනවා. අපි ගන්න හැම ආහාරයක රසයක්ම ඒ මතකයන් තුළ පැවැත්මක් තියෙනවා. අපි දරුවෝ සෙනෙහසෙන් බදා ගන්නකොට මුණුබුරාලා බදා ගන්නකොට ඒ කිරියම්මලා කිරියත්තලා සිල් අරගෙන ඉන්නවා. ඒතේ සෙනෙහස ඒවලන්ට දැනෙන්නේ නැද්ද? ඒ දරුවා ඇවිල්ලා කරනවා දාන පූජා කරනවා එතකොටත් වඩා ගන්න ඉතෙනවා ඇයි අර ස්පර්ශය තුලින් එයා තුල පැවැත්මක් වෙනවා සෙනෙහස එයා පවත්වාගෙන යනවා ආදරය පවත්වාගෙන යනවා මෛත්‍රිය දයාව ඒකෙන ලෙංගතුකම පවත්වාගෙන යනවා බලන්න ඇඟීම් පවා පැවැත්මට හේතුවක් වෙලා හැඟීම් වල පවා අපට පැවැත්මක් නිර්මාණය වෙලා මේවා අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නේ නැත්නම් කොහොමද පිරිණිවන් පාන්නේ නැවත නැවත ඉපදීමක් නේද නිර්මාණය වෙන්නේ එහෙනම් අපි සහෝදරත්වයෙන් ජීවත් වෙනකොට සහෝදර සංඝයා කියලා එකමුතුව ජීවත් වෙනකොට එකමුතුකම නිසා අපට සෙනෙහසා බැඳීමක් ඇති වෙනවා අර සංඝයා මොනවද කරන්නේ මේ සංඝයා මොනවද කරන්නේ එයා දානේ වැළඳුවද මෙයා දානේ වැළඳුවද කියලා අපි අනවශ්‍ය විදියට අනාර්ය මට්ටමින් අපි යම්කිසි සෙනෙහසක් අපි නිර්මාණය කරනවා නම් දැන් බලන්න ඒ සෙනෙහස දැන් පැවැත්මක් වෙලා නේද අලුත් බැඳීමක් නැති ඇති වෙලා නේද නැති එකක් අල්ලාගෙන ඒක බද හදාගෙන දැන් ආයි පැවැත්මට වැඩ කරනවා නේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සහෝදර සංඝයාට යුතුයකම් වගකීම් කරන්නට ඕනේ ආගත්මික උපස්ථාන කියලා කියනවා සංඝ උපස්ථාන කියලා කියනවා ගිලානෝ උපස්ථානය කියලා දේශනා කරනවා ඒවා ආර්ය දේවල් ඒවා තිබුණාට වරදක් නැහැ හොඳට කතා බහ කරලා නිතරම තේ බීලා බීලා අඹ යාළුවෝ වුණාම දැන් අඹ යාළුවෝ අතර තියෙන ආර්ය එකක්ද අනාර්ය එකක්ද අනාර්ය සෙනෙහසක් අනාර්ය සම්බන්ධයක් අනාර්ය හිතවත්කමක් ඒක යන්නේ පැවැත්මට ඒ විදිහට අපේ සංඝය අතරත් පැවැත්මක් නිර්මාණය වෙලා දැක්කේ නැත්තම් කන්න බෑ හිතවත්කම නැ පොඩ්ඩක් ඈත් වුණාම නිින්ද යන්නේ මොකද්ද නිතරම ගනුදෙනු කරන්න ඕනේ දවසට එක වතාවක්වත් ආශ්‍රය කරන්නට ඕනේ කතා කරන්නට ඕනේ ඒ තුලින් පැවැත්මක් නිර්මාණය වෙලා අපි ආර්ය ආර්ය කියන හැම මොහොතක් තුළම ඒ ආර්ය මොහාවෙම මායයා අනාර්ය පැවැත්මක් අපි තුළ නිර්මාණය කරලා අපි දැන් අනාර්ය පැත්තට නැඹුරු වෙලා මම දකින සෑම රූපයක් තුළින්ම ඒ දකින හැම දෙයක් තුළින්ම මම පැවැත්මක් හදනවා මා තුළ පැවැත්මක් තියෙනවා ඒ ඒ බව දැනගෙන සීයෙන් කටයුතු කළාම පැවැත්ම පැවැත්මක් වශයෙන් දැක්කාම අන්න එතන නොපැවැත්මක් පවතිනවා මොකද සීයෙන් පවතිනකොට සීයෙන් එක දකිනකොට ඒ සීයෙන් පවතින හැම දෙයක්ම පවතින්නේ එහෙනම් නොපවතින දෙයක් බවට පත් වුනාම අර කින ඉපදීම නොපි නොහිපදීම බවට පත් වෙනවා ඉපදීම නවත්තන්න තියෙන එකම ක්‍රමය මේකේන සම්මාවටපත් වෙන්න තියෙන එකම ක්‍රමය ආර්ය මාර්ගය අපි තුලින් අවබෝධ කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි දකින්න හැම දේ තුලින්ම පැවැත්මක් තියෙනවායි කියන ඒ 100ෙන් දකින්න එක තමයි අපිට තියෙන කමඨාන ඇසෙන හැම අදහසක් තුලම හැම වචනයක් තුලම පැවැත්මක් මන් තුල නිර්මාණය වෙනවා කියන 100ෙන් සවන් දුන්නාම කිසිම අදහසකට අවු වෙන්නේ කිසිම උපමාවකට අවු වෙන්නේ කිසිම දහම් කාරණාවකට අපි බැඳෙන්නේ ඒකට අපි වටින වටිනාකමක් දෙන්නේ හේතු ඒ තුල පැවැත්මක් තියෙන බව දැනගෙන ආන නිසා ඒ වගේ උම්මත්තක ස්වභාවයෙන් අපි මුලා වෙන්නේ ඒ නිසා නොපැවැත්මක් අටාරගෙන අපේ ඉපදීම නැවතෙන්න ඒකින ධර්මයේම හේතුවක් වෙනවා මේකට තමයි භාග්‍යතුන් වහන්සේ මහා සූත්‍රයේ දේශනා කරනවා කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං මේ විදිහට ධර්මය ශ්‍රවණය කරනවා නම් මේ විදිහට යමක් ශ්‍රවණය කරනවා නම් එයාට ඉපදීමට තියෙන හේතු ටික නිරෝධ වෙලා රාහත් වීමට හේතු හැදෙනවා නිසා පිරිණිවන් පෑමට මංගල කරුණක් එයාට සිද්ධ වෙනවා. මොකද්ද ඒ වචනවල බැඳීමක් ඇති වෙනවා, පැවැත්මක් ඇති වෙනවා. ඒ අවබෝධය නිසා පැවැත්මක් ඇති වෙනවා, වැටහීම නිසා පැවැත්මක් ඇති වෙනවා. තේරෙන ප්‍රමාණයට අනුව එයා තුළ පැවැත්මක් නිර්මාණය වෙනවා. මෙන්න මේක 100ෙන් දකිනවා නම් ඒ ධර්මකාරණාව පවා නිරෝධගාමිනීත්ව පණිවිඩයක් වෙනවා. ඒක තුලින් කවදාවත් පැවැත්මක් අටගන්නේ ඒ කාන්ත වශයෙන්ම එයා අත්හැරලා ශ්‍රවණය කරන ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා not. එනා ශ්‍රවණය තුල පවා ඒ ඇහෙන වචන තුල පවා අපි පැවැත්මක් නේද මේ හදාගෙන තියෙන්නේ ආහාර පානවල රසවල වටිනාකම් වල අපි පැවැත්මක් නේද නිර්මාණය කළේ සෙනෙහසෙන් ආදරයෙන් හිතවත්කමෙන් ලැඟතුකමෙන් අපි පැවැත්මක් නෙමෙයිද ඇති කරගෙන තියෙන්නේ යම්කිසි භික්ෂුවක් රට වඩිනවා නම් වෙන දිසාවට වඩිනවා නම් 500 පොලකට විතර කෝල් දෙනවා මම ආවල් තැන වඩිනවා ආවල් දවසේ වඩින්නේ ආවල් දවසේ නැවත වඩින්නේ ඇයි අර සෙනෙහසෙන් පැවැත්මක් නඩත්තු කරනවා නේද මේ ලෝකේ අම්මෙක් නැත්තම් තාත්තෙක් නැත්තම් මේ ලෝකේ තියෙන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්මතාවයක් නම් මේ ලෝකේ මටවත් පිට වෙන්න මට බැරිකොට අම්මෙක් කොයිද තාත්තෙක් කොයිද කියන තථාගත පණිවිඩයට අනුව මේ තරම් දායකයන්ට කතා කර කර මම මේ ගමන ගැන විස්තර කියනවා නම් මේ බැඳීම තුල පැවැත්මක් නෙමෙයිද මේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ සෙනෙහස ආදරය මේ මේ කියන පැවැත්ම තුලින් මම නැවත භවයක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ අපට කොයිද අම්මේ තාත්තේ අපේ විමුක්තිය අපට අදා ගන්න බැරි වෙනකොට අපේ අඩුපාඩුවත් අපිට අදා ගන්න බැරි නම් අපි මොකටද මේ දායකව නඩත්තු කරන්නේ ලෝකයා නඩත්තු කරන්නේ අපිට තියෙන උවමනාව මොකද්ද මේ හැමදේ තුලින්ම පංචකාමයේ නෙමෙයිද මුල් වෙලා තියෙන්නේ සිව්පසේ නෙමෙයිද මුල් වෙලා තියෙන්නේ ඒ අය දුක් වෙයි කම්පා වෙයි මම දැනුම් දුන්නේ නැහැ මම දන්වන් නැතුව ගියා කියන ඒ මානසිකත්වයෙන් මට ලැබෙන ප්‍රත්‍යඅඩු වෙයි ඒ ආදරය සෙනෙහස බැඳීම අඩු වුණාම ඒගොල්ලන්ගෙන් ලැබෙන තියෙන ආදායම් අඩු වෙයි එහෙනම් මේ යන පැවැත්මක් නෙමෙයිද මේ පැවැත්මට හදාගත් එකක් නෙමෙයිද? හැම කාරණාවක් තුළින්ම හැම අදහසක් තුළින්ම මට පැවැත්මක් ඇති වෙනවා මම පැවැත්මක් නිර්මාණය කරනවා හැම සිතුවිල්ලක් තුළින්ම මම පැවැත්මක් නිර්මාණය කරනවා දකින්න හැම දේ තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා හැයෙන සෑම සබ්දයක් තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා හැම හැඟීමක් තුළින්ම හැම දැනීමක් තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා එයි මේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මේක තේරුම් ගන්න නැත්තේ මේ දුර්වලකම් අදාගෙන සම්මාවට පැමිණිලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබා ගන්න නැත්තේ පැවැත්ම තුල ඉපදීමක් තියෙනවා, නොපැවැත්ම තුල නොහිපදීමක් තියෙනවා. එහෙනම් පැවැත්ම 100න් දැනගෙන පැවතුනාම ඒක නොපැවැත්ම බවට පත් වෙලා ඒ තුලින් නොහිපදීමට ඉමිකම් ලබනවා. ඒ කියන්නේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පානවා. එහෙනම් බලන්න මොනතරම් ලස්සන සම්මා දිට්ඨියක්ද අපි මොකටද සෝතාපන්න ඵලය හැමතැනම ඔය ඔය ඉමාගාතන අබ්බගාතේක වාගේ ඇවිද්දේ හැමතැනම කමටහන් ඔළුවෙන් හිටගෙන වැඩුවා හැමතැනම බණ භාවනා කළා මේ බඹයක් විතර උස තියෙන කය තුල මේ සම්මාව අපි දැක්කේ නෑනේ තමන්ගේ කය තුල මේ ආර්ය මාර්ගයේ තිබිලා ඒක දැක්කේ නෑ මේ රාත් බෝධිය තමන්ගේ කය තුල නිදානයක් වශයෙන් සැඟවිලා තිබුණා ඒක ආරලා මතු කරගත්තේ නෑ ඒක අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑ රටේ නැති රාතන් වහන්සේලා හොයාගෙන ගියා රටේ නැති තැන්වල කමටහන් ගන්න ගියා තථාගත ගෞතමයන් වහන්සේ කෝටි ගණන් මිනිස්සු රාහත් කෙරුවා නම් ඒ බුද්ධ වචනයට වඩා එකක් අපි හොයාගෙන ගියේ එකත් උම්මත්තක ස්වභාවයක් නැද්ද භාග්‍යතුන් වහන්සේගේ 84000 මද ලේඛනගත වෙලා තියෙනවා. ඒවා කියවලා තේරුම් අරගෙන rahat වෙන්න බැරි නම් දේශකයන් වහන්සේගෙන් බණහාලා මම rahat වෙන්නේ කොහමද? මේ අඩුවවත් අපට තේරිලා නෑනේ. බුදුන්ගෙන් බණහාලා බුදුන්ගේ බණ ටික කියවලාවත් මට නිවන් යන්න බැරි නම් අර කොයිදෝ ඉන්න කෙනෙක් කියන බණ වලට මං පෑදෙන්නේ කොහමද? ඒකෙන් නිවෙන්නේ කොහමද? එහෙනම් බණ තින්නේ කොහෙවත් නෙමෙයි. බඹයක් විතර උස තියෙන මේ කයේ සෝතාපන්න ඵලයේ තියෙන මේ බඹයක් විතර උස තියෙන කයේ කයේ සකු르දාගාමි ඵලයේ තියෙන්නේ මේ බඹයක් විතර ඔස තියෙන කයේ අනාගාමි ඵලය නිදන්ගත වෙලා තිබුණේ මේක තුළ පවතින ධර්මතාවය තුළ නෙමෙයිද රාහත් බෝධිය තිබුණේ ලෝභ දේශ මොහ නිරෝධ වුණාට පස්සේ ඒ නිරෝධ සමාපත්තිය තුළ නෙමෙයිද ඒක තියෙන්නේ කොහෙවත් නෙමෙයි කොහෙවත් තියෙන මධ්‍යස්ථානයක නෙමෙයි කොහෙවත් තියෙන රක්ෂිතයක සේනාසනයක නෙමෙයි ඒක මේ කියන බඹයක් විතර ඔස තියෙන කය තුළමයි ඒ කියන නිරෝධ සමාපත්තිය තිබුණේ අසුමා ශ්‍රාව ශ්‍රාවකයන් නිරෝධ සමාපත්තිය කොහෙන්ද ලබා ගත්තේ? මේ කය තුලින් නෙමෙයිද? මේ බඹයක් විතර උස තියෙන කය තුලින් නෙමෙයිද? ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක අවබෝධ කරගත්තේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ ඒකේන මාර්ගය අවබෝධ කරගත්තේ තමන්ගේ කය තුල නම් මීට වඩා උපමාවක් උදාහරණයක් අවශ්‍යද ඒක තේරෙන්නේ නැතුව රට පුරාම ඇවිදිනවා නම් කැලෑවල් ගන්න ඇවිදිනවා නම් හැමතැනම මේ ධර්මය හොයනවා නම් ඒ කියන්නේ මම තාම රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන්න තරම් මම උම්මත් එකෙන් මානසික ලෙඩෙන් මේකවත් මට තේරිලා නැහැ මේකේන අනවබෝධය දැන් අවබෝධයටපත් කරන්න මේකේන අඩුපාඩු හදාගන්න මේකින සම්මාව මන් තුල තියෙන්නේ මේ දකින හැම දෙය තුළම පැවැත්මක් තියෙනවා හැම වචනයක් ගානේ පැවැත්මක් තියෙනවා හැම දැනීමක් ගානේ පැවැත්මක් තියෙනවා මං ජීවිතේ හැම මොහොතක් ගානේ මම පැවැත්මක් හදනවා හැම සිටිවිල්ලක් ගානේ හැම අවබෝධයක් ගානේ හැම ප්‍රත්‍යක්ෂයක් ගානේ මම පැවැත්මක් හදනවා මේ තුල හැම දෙය තුළම පැවැත්මක් තියෙන බව දැනගත්තාම එයා ඉන්නේ නොපැවැත්ම තුල ඒකාන්ත වශයෙන් එයා ඉපදෙන්නේ එයා රාත් රහත් වෙලා පිරිණිවන් පානවා මෙන්න මේ කමඨාන වඩන්නට ඕනේ දැන් ඉඳලා මේ කමඨාන වඩන්න දකින්න හැම දෙයක් තුළම ප්‍රවත්මක් තියෙනවා කියන එක 100න් අවබෝධයෙන් යුක්තව දකින්න ඇසෙන හැම දෙයක් තුළම වැටෙන්න වැටෙන්න අපේ සිතේ ඇයිච හැම වචනයක්ම ගවේෂණය කරන්න කරන්න ඒ හැම අදහසක්ම ගැඹුරට ගැඹුරට විදර්ශනා කරන්න කරන්න දැන් හැම වචනයක්ම ප්‍රවත්මක් වෙලා නැද්ද මන් තුළ හැම શબ્දයක්ම ප්‍රවත්මක් හැම වචනයක්ම ප්‍රවත්මක් පුළුවන් ඒක හොඳට 100 පවත්වාගෙන සවන් දෙන්න බණ ඉවර වෙනකොට රාත් වෙලා බණ ඉවර වෙනකොට සතර අපායෙන් මිදිලා එහෙනම් අපේ සෝතාපන්න ඵලය දැන් මේ කය තුල තිබුණා ඒක ආලෝකමත් කරන්න ඒ පාන් ඇසේ ධම්ම ඇස අවිවර කරගන්න එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු මේ කියන ආර්ය මාර්ගය දැන් ඉඳලා පුරුදු පුහුණු කරමු හැම දෙය තුළම පැවැත්මක් තියෙන බව දැනගෙන ජීවත් වුණාම දැනගෙන ඉන්න නිසා එයා ඉන්නේ ඒ පැවැත්ම තුල නෙමෙයි නොපැවැත්ම තුල එහෙනම් අපේ ඉදීම නවතිනවා අපි හැමෝම රාහත් වෙලා පිරිනිවන් පානවා මේක තමයි අපි හැමෝගෙම මිනිසත් භවයේ මේ සංසාර ගමනේ අවසාන ගමන මේ සම්බුද්ධ ශාසනය තමයි අපි වාසය කරන අවසාන බුද්ධ ශාසනය එහෙනම් දැන් ඉඳලා මේ දකින හැම දෙයක් තුළම පැවැත්මක් තියෙන බව 100ෙන් දකින්න. ඇයින හැම වචනයක් තුළම පොඩ්ඩක් හරි 100 එයා මෙයා වුණොත් ඩග්ගාල විදර්ශනාවක් ඇති වෙලා ඒක තුළ පැවැත්මක් ඇති වෙනවා. ටික ටිකක් 100 අඩු වෙච්ච ගමන් ඒ අවබෝධයට විශාල කැමැත්ත ඡන්දයක් ඇති වෙලා ඒ අවබෝධය තුළ පැවැත්මක් ඇති වෙනවා. මොන හරි එකක් තේරුණාද 100 අඩු වෙච්ච ගමන් ඒ තේරිච්ච දේ තුළ විශාල ගමනක් ගිහිල්ලා ගොඩාක් දේවල් මෙනෙහි වෙලා ඒක තුළින් පැවැත්මක් ඇති වෙනවා. ඇයින හැම දෙයක් දෙයක් තුළින්ම පැවැත්මක් තියෙන බව 100න් ශ්‍රවණය කළාම එයා නොපැවැත්මට උරුමකාරයෙක් අයිතිකාරයෙක් වෙනවා. එයා මහරහතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. එයා නිසා මේ ශාසනය තවත් වටිනාකමින් ඉහළ යනවා. එහෙනම් මේ හැම රසත් තුළම ඒ රසට කෑදරකමක් ඇති වෙනකොට වටිනාකමක් දෙනකොට ඒ රසයට මම විශාල වශයෙන් බැඳෙනකොට දැන් පැවැත්මක් ඇති වෙනවා. ඒම රසයට පැවැත්මක් තියෙන බව දැනගෙන ඒක ආහාරයට ගත්තාම නොපැවැත්ම තුල එයා පවතින පවතින නිසා ඒ රසය කියන ධර්මතාවයෙන් නිදහස් වෙලා එයා ආර්ය જાතියේ ඉපදෙනවා සෑම සිටිවිල්ල තුළම අවබෝධය දැනීම තුළම මේ කියන පැවැත්ම තියෙන බව එයා සිතනකොට ඒ සීයෙන් ඒ පැවැත්ම තියෙන බව දැනගෙන සිතන නිසා එයා නොපැවැත්ම තුලයි මේ සිතන්නේ ඒ නිසා සෑම සිටිවිල්ලක්ම අවෝසි චේතනාවක් අවෝසි කර්මයක් එහෙනම් එයාට කර්ම නැති නිසා ඉපදීමක් නැහැ රාහත් වෙලා පිරිණිවන් පානවා එහෙනම් සෝතාපන්න ඵලය දැන් අපට අවබෝධ වුණා නිසා මේක තමයි පුතුජන ලෝකයේ අපි ජීවත් වෙන අවසාන දවස අපගේ සම්පූර්ණ අනාර්ය ජීවිතයේ අවසාන මොහොත හැමෝම ආර්ය ජීවිතයටපත් වෙන්න මේකින සම්මා ප්‍රත්‍යක්ෂ කරන්න මේ ලබාපු මිනිසත් භවයේ මේකින කමඨාන පුරුදු පුහුණු කරලා අසකන දිව නාසය සමසිත කියන ආයතන අයම මේ නාම රූප සංඥා සංස්කාරයන් එක පැවැත්ම කරා යන්නේ හැම ගනුදෙනුවක් තුළම පැවැත්මක් තියෙනවායි කියලා 100ෙන් දැනගෙන ගනුදෙනු කෙරුවාම අපි මේ සෑ සෑම පැවැත්ම තුලින්ම නොපැවැත්මට සමවදිනවා නොපැවැත්මටපත් වෙනවා ඒ තුලින් ඉපදීමෙන් අපි නොඉපදීම කියන තැනට අවිල්ලා රාහත් වෙලා පිරිණිවන් පාන ආර්ය උත්තමයෙක් බවටපත් වෙනවා එහෙනම් මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිණිවන් පානට මේ අවබෝධය දැනුම මේ තුලින් ලබාගත්තා වූ කමඨාන අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේම පිරිණිවීම පිණිස පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි